හිරු නිවෙන හෙන්දෑවක සිත් බැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හෙන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැන්දෑවක සිත් වැටි අද්දර අද ඇඳෙන වර්ණ රේඛාව. ප්‍රියන්තනි ගමගේගේ නිෂ්පාදන දායකත්වයෙන් මම ස්වර්ණ ගුණවර්ධන. මේ අපේ සැප්තැම්බරයේ හමුව. සැප්තැම්බරය කියන්නේ අපේ සාහිත්‍යයට පොතපතට පෙම්බඳින සමය. පිරිසක් Taman සාහිත්‍ය වේදීන් බව කියා ගන්නටත් තවත් පිරිසක් Taman සාහිත්‍ය ලෝලින් බව පවසන්නටත් උපයෝගී කරගන්නා සමය. ඒත් හැමවීමක් මුණගැහිමක් නැති මේ වකවානුවේ කියවූ පොත්ම නැවත නැවත කියවමින් gedara මිනිසුන්ගේ පමනක් මුහුණු බලමින් ගෙවෙන සැඳෑ සමය. එහෙත් මේ කිසිගකින් බිඳිය නොහැකි ඔබේත් මගේත් සම්බන්ධතාව. එය අද හිරු නිවෙන සැඳෑවේ බෙදා හදා ගනිමු. මේ විලසින් සනත් නන්දසිරි මේ ගායනා කරන්නේ අජන්තරන්න සිංහලියෝ ගීතයක්. සඳැල්ලේ සරු ගොමුවක සිතුවම් කළ ඈතනින් වලල්ලේ මුතු පෞරක කැටයම් කළ ඈතනින් සඳැල්ලේ සරු ගොමුවක සිතුවම් කළ ඉන්දීවර පලිඟු නයන මට සිහි වෙනවා මට සිහි වෙනවා ඈතනින් වලල්ලේ මුතු පෞරක කැටයම් කළ වලිඳු නයන මට සිහි වෙනවා චීවර පලිඳු නයන මට සිහි වෙනවා මට සිහි වෙනවා වර්ණ වගුල විසිඳුරු මල් ස්වර්ණ රජත විදුලිය දැල් නිරන්තරව මහද අරන් සුඳ උනනවා ඔබ පිළිරුව මගේ නොවත වැඩම කරනවා වැඩම කරනවා ඇතනින් වලල්ලේ මුතු පවුරට කැට යම්කල ඇතනි සඳලේ තරුදුමුවත සිතුවම් කළ ඉන්දීවර පලිගු නයන මත සිහි වෙනවා මත සිහි කිරණ වෙනස් හැන්දෑවක මේ දෙනියායේ මතක. දෙනියාය හරි ලස්සන තැනක්. මම ප්‍රාථමික විද්‍යාලයකට ඇතුළු වෙන්නේ වයස අවුරුදු 3 හමාරෙදී. ඒ ඇහැලකඳ කනිෂ්ඨ විද්‍යාලයට. පහයි ශිෂ්‍යත්වය අසමත් වෙනවා. හයේදිත් ආපහු මේකට ලියන්න මට ඉඩ කඩ ලැබෙනවා. ඒත් ඒ අතරේ තරග විභාගයේ සමත් වෙලා මම දෙනියායේ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙනවා. ශිෂ්‍යත්වය සමත් වෙලා ප්‍රතිඵල ඉන්නේ ඊට පස්සේ. එතකොට මං හතේ පන්තියේ. එතකොට පහේ ශිෂ්‍යත්වෙන් හතේ පන්තියටයි මා දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලයට යන්නේ. සාමාන්‍ය පෙළ ලියන්න හම්බෙන්නේ අවුරුදු 13යි මාස කිහිපයක් වගේ කාලයකදී. එතකොට අනිවාර්යයෙන්ම මා ඒ විභාගයෙන් පූර්ණ සාමාර්ථය ලබා ගන්නට අසමත් වෙනවා. මා කිව්වා දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ හරිම ලස්සන තැනක පිහිටලා තිබුණේ. ශිෂ්‍ය නිවාසිකේ පිටුපස්සෙන් ගින් ගඟ ගලාගෙන ගියා. ඒ ගඟේ නාන්න ඕනෑම පොඩි කොළුවෙකුට බයක් හිතුනේ නැහැ. ඒ තරම් සැඩ පාරක් ගඟේ තිබුණේ නැහැ. වතුරත් හරි පිරිසිදුයි. ඉතින් බොන්නට උනත් හැකි තරමේ පිරිසිදුකමක් ගින් ගඟ වතුරේ ඒ කාලේ තිබුණා. අපේ ශිෂ්‍ය නිවාසිකේ වගේම බාලිකා ශිෂ්‍ය වාසිකාගාරයක් පිහිටා තිබුණේ ගඟේ තවත් තරමක් පල්ලෙහාට වෙන්නට. විනයයි තිබුණු දේශගුණික తত্ত্বය නුවරඑළියේ දේශගුණික తত্ত্বයට හුඟක් ආසන්න දේශගුණික తত্ত্বයක්. හැම වෙලාවෙම චුරුචුරු වහින ගතියක් හතර වටට තිබුණේ. ගානට කපා උපමට්ටම් කළ තේවතු නීදුමින් වැහිලා තිබුණා. ඒ වගේ ලස්සන පරිසරයකයි මගේ ළමා අවදියේ අධ්‍යාපනික එක් යුගයක් ගෙවුනේ. ඒ මතකත් එක්ක අපි ආපහු කල්පනා කරනවා. අපි කවදා එවන් ගමන් රාශියක් හැටියට, පිරිසක් හැටියට, පවුලක් හැටියට යන්නට ඉඩකඩ සලසා ගනීද කියලා. ගීතය අමතක වෙන්නේ නැහැ කියන ගීතය. පී.එම්. ජයරත්න ගායනා කරන ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ ගීතයක්. Thank you. සාර්ථක වෙන්න වෙනද මේ වෙලාවට තමයි සිනමා ශාලාවල චිත්‍රපටි පෙන්වන්න පටන් ගන්නෙ. චිත්‍රපටයක් කියන්නෙම රසවල් 500ක් විතර. නිෂ්පාදකේ, කතා රචකයන්, අධ්‍යක්ෂකවරුන්, කැමරාකරුවන්, නළු නිලියන්, දෙබස් රචකයන්, ගායක ගායිකාවන්, වේශ නිරූපකයන්, පසුතල නිර්මාණකරුවන්, සංස්කරණ ශිල්පීන්, ප්‍රදර්ශන සමාගම්, සිනමා ශාලා කාර්ය මණ්ඩල, රස කැවිලි බෙලෙන්දන් විතරක් නෙවෙයි සිනමා දර්ශන අවසන් වන විට එතැනට එන බස් සේවකෙන්ද මේ දාමයේ කොටස්කරුවන්. ඉන්දියාවේ නම් තවමත් ප්‍රධානතම ආදායම් ලබන මාර්ගයක් චිත්‍රපට. ලංකාවේ තවමත් චිත්‍රපට හැදෙනවා. යම් යහපත් එකතු වීමේ සමයක් එළඹෙන තුරු ප්‍රදර්ශනයට ඒවා මග බලාගෙන ඉන්නවා. අද චිත්‍රපටයට ඇත්තේ වෙනම තිරයක්. චිත්‍රපට ප්‍රදර්ශන තිරයේ ඉතා කුඩා සහ පෞද්ගලික එකක් බවට පත් වෙලා. ලෝකයේ සිනමාකරුවන් තම නිර්මාණ හරහා යලි ප්‍රේක්ෂකයා කැඳවා ගන්නේ කෙසේදයි අත්හදා බලමින් ඉන්නවා. සිනමාව අහෝසි වෙමින් යන කලාවක් යයි හිතන්නට කොතනකින්වත් ඉඩක් නැහැ. ඒ ප්‍රදර්ශනය සඳහා වෙන වෙනම නව අවකාශයන් සොයා ගනිමින් තවත් කාලයක් පවතිනවාට කිසිදු සැකයක් නැහැ. කලෝ විජේසිරි සංගීතවත් කළ ගීතයක්. මේ ගීතය රචනා කළේ තිස්සා මේසේකර. දිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක සැප්තැම්බරය සාමාන්‍යයෙන් වෙන්වන්නේ පොතපත වෙනුවෙන්. ඒ සාහිත්‍ය මාසයේ ලෙසිනුයි නම් කොට තිබෙන්නේ. බොහෝ ප්‍රකාශකයින් ලේඛකයින් සැප්තැම්බර් මාසයේ තමන්ගේ පොතපත වැඩිපුර අලෙවිවන බව දැනගෙන සිටියා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් සමගින් මේ මහා පොත් ප්‍රදර්ශනය අතුරු සිදුරු නැතුව පිරී යන පොත් වසන්තයක්. මෙහිදී විශේෂ වට්ටම් හිමි වෙනවා. මේ විදිහට සාහිත්‍ය මාසයේදී වට්ටම් සහිතව පොත් අලෙවි කිරීම ආරම්භ වන්නේ 1960 දී. ගාල්ලෙන් සාහිත්‍ය උත්සවයට සමගාමීව ගාල්ලේ සංවිධානය වූ පොත් ප්‍රදර්ශනය කලා සංදර්ශන ආදී අවස්ථාවන්හිදී එම්.ඩි. ගුණසේන සමාගමේ ගාල්ල ශාඛාව මේ කටයුත්තට අතගහනවා. මෙහි සංවිධායක ධූරය දරන්නේ ඒ කාලේ ගාල්ල ගුණසේන ශාඛාවේ කලමනාකාරවරයාව සිටි ලාල් ප්‍රේමනන්ද මල් මහතා. ඉන්පසුව මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් ලාබිට පොත් ලබා දීම හැම සමාගමකම කටයුත්තක් බවට පත් වෙනවා. මේ වැඩපිළිවෙල පසුපස සිටියේ ලාභයට පොත් ලබා දීමේ වැඩපිළිවෙල පසුපස සිටියේ ඒ කාලේ නියෝජ්‍ය සංස්කෘතික අධ්‍යක්ෂවරයාව සිටි වින්සන්ට් පණ්ඩිත මහතා. වින්සන්ට් පණ්ඩිත මහතා පසු කාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවටත් පත් වුණා. අපේ රස මුද්ද දෙන්න පුංචි වැඩි ඇඟිලි නුඹේ හීනෙන් සතුන් තලා වෙන්න හදන බාල නඩි ඕ පළුවනන්තරි ඕ පළුවනන්තරි ඕ පළුවනන්තරි ඕ පළුවනන්තරි විදින් මාන ගිරව් වැඩ කළ ළඟට නුඹේ දන්නා තරම් සින්දු කියාවි වතුර වගේ ඒ වයතේ උන්නේ කිසි පොත පතක අපේ ඒ වයතේ උන්නේ කිසි පොත පතක අපේ පෙරසුමුත් දෙදින් උන්ති වැඩි ඇඟිලි නුඹේ ඒ සතුන් කන වෙන හදන බාල නගේ ඕ පළුවනන්තරේ ඕ පළුවනන්තරේ ඕ පළුවනන්තරේ ඕ පළුවනන්තරේ වැටි ඇඟිලි නුඹේ තීලෙන් සකුන්තල වෙන හදන බාල නගේ ඕ පළු වනන්තරේ ඕ පළු වනන්තරේ ඕ පළු වනන්තරේ ඕ පළු වනන්තරේ උපමා කතාවේ රජු හැටියට සැලකෙන්නේ ඊසොප් ඊසොප්ගේ උපමා කතා අදටත් හරිම ජනප්‍රියයි ඔහු එවක පැවති සමාජ සංස්ථාවන් Tamanගේ උපමා කතා හරහා ප්‍රශ්න කරනවා විවේචනයට ලක් කරනවා. ඒ පිළිබඳව එවක සමාජයේ පැවති තත්ත්වය නම් එවැනි පුජ්‍යලයන් ඊටම ඉක්මනින් සමාජයෙන් ඉවත් කර දැමීම. ඩෙල්පි වාසීන් ඒ සඳහා අපූර්ව උපක්‍රමයක් යොදා ගන්නවා. දේවාලයේ කිසියම් පිළිරුවක් ඉසොක් විසින් සොරාගත්තායයි මතයක් පළ වෙනවා. ඇත්තටම ඊසොප්ගේ ඔලොගුවේ මේ සැමරුම් සිහිවටනය තියෙනවා. ඒක ඩෙල්පි වාසීන් ඔහුගේ ඔලොගුවට දැම්ම කියලා සමහරු කියනවා. කොහොමුණත් ඊසොප්ව කන්දකින් පල්ලෙහාට පල්ලු කරලා මරලා දානවා. සමාජය වෙනස් කරන්නට උත්සාහ දරන සමාජ සම්මතයන්ට එරෙහිව ඒව ප්‍රශ්න කරන අයට හිමි වෙන්නේ ඒ විදිහේ තත්ත්වයක්. හැබැයි ඒ අය තමයි සමාජය ඉදිරියට ගෙන යන්නේ. මේ එක කුඩා උපමා කතාවක් ඊසොප්ගේ. එක්තරා මිනිහෙක් දෙව් පිළිරුවකට নিরතුරුව වන්දනාමාන කරනවා. ලීයෙන් පැනෝ දෙව් පිළිමයකට. ඔහු දිනපතා දවසක් නැර මේ වන්දනාමානනය කරමින් පසු වෙනවා. එන්නට එන්නටම ඔහු දුප්පත් බවට පත් වෙනවා. අන්ත දුගියෙක් බවට පත්වන ඔහු දෙව් පිළිමය සමග වෛර බැඳ ගන්නවා. ලී දෙව් පිළිමය කකුල් දෙකෙන් අල්ලා ඔහු පොළවේ ගහනවා. එතකොට ලී පිළිමය පුපුරනවා. එය ඇතුලේ පුරවලා තිබිලා තියෙන රන් කාසිය. ඒ නිසා කියනවා මා ඔබට භක්තිමත්ව සේවය කරන විට ඔබ මට දුකම ලබා දුන්නා. මා ඔබ පෙළුදා ඔබ මාව පොහොසතකු බවට පත් කළා කියලා. රත්නශ්‍රී විජේසිංහ ලියු ගීතයක්. ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ. පිට ගුගුරුපා බතරොයි උගුරු දණ්ඩ හත් දෙයියන් බලා ඉද්දි සුද්ධෝ ආවේ රට කරන්න මහත්වරුනි දන්නවාද සුද්ධෝ ආවේ රට කරන්න සුද්ධෝ ආවේ රට කරන්න පෙර යන්න ලක්මවුනගේ දරු පැටවුන් වහල් කමේ තියාගන්න බැව් පින්දනන් කොත විමලා බැව් පින්දනන් කොත විමලා දා ගැබ පිට කොඩි දමන්න මහත්වරුනි දන්නවාද සුද්ධ ආවේ රට කරන්න සුද්ධ ආවේ රට කරන්න යෝධ කඳුවල එළුවටලා වනහිත මුදු බිම් කරන්න කෝපිතේ රබර් වවලා එතෙර එදේ සිට යවන්න ඉර නොබහින පොළොව වටේ ඉර නොබහින පොළොව වටේ කතිර කොඩිය ලෙල දෙවන්න මාත්වරුනි දන්නවාද සුද්ධ ආවේ රට කරන්න සුද්ධ ආවේ රට කරන්න කාගෙන දිව කාගෙන බර අදින්න උත්තම අධිරාජ්‍යකට ජීවිත පූජා කරන්න අනේ අපොයි අපිත් ගියා අනේ අපොයි අපිත් ගියා পায় පාමුල වහල් වෙන්න මහත්වරුනි දන්නවාද සුද්ධ ආරේ රට කරන්න සුද්ධ ආරේ රට කරන්න මුහුදින් පිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ හත් දෙයියන් බලයිති සුදු ආවේ රට කරන්න මහත්වරුනි පේනවාද අදක් වෙනව රට කරන්න අදක් වෙනව රට කරන්න අදත් අපි මේ ගීතයෙන් පස්සේ සඳක පිළිසඳර හිරුනි වෙන හැන්දෑවක පුංචි විරාමයක් ගන්නවා බොනිම් කණ්ඩායම ආරම්භෙන්නේ 1976 වගේ කාලයක යුරෝප් කැරිබියන් සංගීත කණ්ඩායමක්. රටවල් තුනකින් ආ සමාජිකයන් හතර දෙනෙක් මේ ඩිස්කෝ යුගයේ ඔවුන්ගේ ගීත පැටි මිලියන 80ක් පමණ විකිණෙනවා. මේ කටහඬවල වල තිබුණ යුරෝපීය ස්වරයට වඩා ආසියාතික ස්වරයක්. සංගීතයේ තිබුණේ ආසියාතික කමක්. කට ඇරලා ගීත ගායනා කිරීමේ රටාව. ශ්‍රී ලංකාවේ ඉතාම ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගන්නට බෝනියම් සංගීත කණ්ඩායම සමත් වුණා. දැන් මේක තවත් කතාවක්. මේ චිකාගෝ නගරයේ විසු අධම බැලලියකගේ කතාව. ඇයට හදවතක් තිබුණේ නෑ. ඇයගේ සැමියා පළවා හරිනවා. දරුවන් බාරගන්නේ ඔවුන් ශක්තිමත් අදමයින් රැළක් බවට පත් කරන්නට. කිසිදා නොහැඬු ඇය දැන සිටියේ මිනිසුන් මරා දමන හැටි පමණයි. එය පොලිසියට ඕනෑ කර තිබුණා. නගරයේ හැම තාප්පයකම ඇගේ ඡායාරූප ප්‍රදර්ශනය වුණා. ඇගේ පුතුන් බැංකු බින්දා. පොලිසියෙන් ආවා. ඔවුන් නෙල්ලා මරන්නට ඕනෑ වුණේ නෑ. දවන්ත වෙඩිහුව මාරුවක් මැද්දේ ඔවුන් මිය ගියා. කාත් කවුරුත් නැතිව. ඒ දරුවන් බල්ලන්සේ මිය ගියා. චිකාගෝවේ අපරාධකල් ඉතාම ජනප්‍රියත්වයට පත් වෙලා හිටපු ඉතාම ප්‍රචලිත බවට පත් වෙලා හිටපු කාලය තමයි 1873 1935 අතර කාලය. මේ බේකර් කල්ලිය ඉතාම ප්‍රකට කල්ලියක්. ඒ කල්ලිය හැදුනේ වැඩුනේ එකම පවුලක දරුවන් සහ මාවකගෙන්. මේ කල්ලියේ මහා මොළකාරිය වුණේ බේකර් රාම්මා. ඒ තමයි මා බේකර්. මුලින්ම පොලිසියට එක් පුතෙක් අහුවෙනවා. ඊට පස්සේ ඔවුන් සිටින තැන හොයා ගන්නවා. එය වටලනවා. එගේ පුත්‍රයාත් ඈත් පැය ගානක වෙඩි හුවමාරුවකින් පසුව මිය ගොස් සිටිනවා. මේ යන විටත් මා බේකර් බේකර් අම්මගේ අතේ තුවක්කුවක් තිබුණලු. ඉතින් මේ ඇත්ත කතාව තමයි බෝනි එම්ලා ගීතයක් හැටියට එදා ගායනා කළේ. නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන යලිත් අපි හිරු නිවෙන හැන්දෑවක සිත්පැටිය අද්දර අඳින වර්ණ රේඛාවට එකතු වෙනු මේ විදිහට ඉස්සරම අපිට දුරකථන සිහිනයක් පමණයි. දැන් ළමයින්ට එහෙම යුගයක් ගැන හිතා ගන්නවත් බැරුව ඇති. ඔවුන් හැමෝගෙම ළඟ කැමරා, වීඩියෝ කැමරා, රේඩියෝ යන්ත්‍ර සහිත දුරකථන. ඉතින් මේ කැමරා වලින් ගන්න ෆොටෝ එකක්වත් ඡායාරූප හැටියට මුද්‍රණය කරලා තියාගන්නේ නැහැ කවුරුවත්. කැමරා වලම ඒවයි හાર્ඩ් ඩිස්ක් වල විතරයි ඒව තියෙන්නේ. බලන්න ඕන නම් කුවමාරු කරගන්නත් පුළුවන්. එතකොට ඒ ෆොටෝ එක එයා ළඟ තියෙනවා. නැත්නම් සමාජ මාධ්‍යයකට ඒක යවන්නටත් පුළුවන්. එතකොට ඒ හැමෝටම දකින්නට ලැබෙනවා. දුරකථනය කියන්නේ එකිනෙකා අතර කතා බහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා තිබෙන මාර්ගය. දැන් අලුත්ම තත්ත්වය තමයි දුරකථනය යොදාගන්නේ එකිනෙකා අතර කතා නොකරන්න. ඔවුන් කතා නැහැ. අවශ්‍ය පණිවිඩය ටයිප් කරනවා දුරකථනයේම. දුරකථනයේ දැන් ටයිප් රයිටර් එකකුත් තියෙනවානේ. දැන් chat පණිවිඩ විතරයි. මේ தත්වයන් වෙනස් වෙන්නට වසර ගණන් ගත වෙන්නේ නැහැ. තාක්ෂණය ඊටාම ඉක්මනින් වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා. ඊළඟට දැන් ඉස්සර වෙලා දුරකථන ගත්තේ කතා කරන්න. දැන් ගත්තේ කතා නොකරන්න. ඊළඟ පියවර කුමක් විය හැකිද? මේ ගුණදාස කපුගේ ගායන ගීතයක්. Thank you. උසුම් නොපිපී මනරම් මේ ගුයන් බිමේ කිසිදාක හිතින් ඔබ යනවා නම් යලි නොයන සිතින් මල් නගන වසන්තේ යසුර අරන් එක නෙළුම් මලක් දිය යටට වෙලා දුක් විඳින තරම් උණු කඳුළු වලින් රොන් සුණු තනමින් ලය මණ්ඩල තබා කුණුසුම් පෙරමින් ඒ නෙළුම උනත් සැඟවේවි සින් කිසිදාකදී නොනැගී රහසින් සුදු සිනා කුසොම් නොපිටේ මන්නරම් මේ උයන් බිමේ කිසිදාක ඉතින් ඔබ යනවා නම් යලි නොයේ නැසිතින් මල් නගන වසන්තේ යතුරු අරන් තුරා මුතු පෙල්ලෙකුමින් දුකලයේ තියාගෙන හිටියා මම මානසිකව ගියත් යම් දිනක ඉතින් ඒ මුතු ඇට දිය යට නිදන බැවින් කෙනියන්න ඇවිත් ඔබ එනවා නම් මට අයිති නොවේ ඒ ඔබට තරම් දුසෙනා කුසොම් නොපිපී මන්නරම් මේ උයන් විමේ කිසිදාක ඉතින් ඔබ යනවා නම් යලි නොයන සිතෙන් මල් නගන වසන්තේ යසුර අරන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන හැම දවසකම වගේ පොත් දොරට වැඩිම සිද්ධ වෙනවා. මේ පොත් දොරට වැඩිම් වලට සහභාගී වන්නට බොහෝ දෙනෙකුට ඉඩ කඩ සැලසෙනවා. මොකද ප්‍රදර්ශනයට පැමිණෙන හැම දෙනාම වගේ පොත්පත් වලට ආදරය කරන, පොත්පත් වලට කැමති, ඒවට කැමති වෙන්න සිද්ධ වෙලා තියෙන උදවිය නිසා. මේ දොරට වැඩුම් හැම දවසකම තියෙනවා. මුලින්ම සිංහල ලේඛකයෙක් 1972 දී මහරගමදී තමයි පොතක් දොරට වැඩිම උත්සවයක් හැටියට කරලා තියෙන්නේ. මහරගම සරසවි පොත්හලේ, උඩුමහලේ, ලී අට්ටාලේ මේ පොත් දොරට වැඩිම සිද්ධ කරලා තියෙන්නේ. පසුව මහාචාර්ය පදවිය ලද ආචාර්ය නන්දසේන රත්නපාලගේ නොදන්නිමි කාගේ දොසා කියන කෘතිය තමයි මේ විදියට දොරට වැඩිම සිද්ධ වෙන්නේ. ඒ කෘතිය ඒ කාලේ මිල රුපියල් 980ක්. 980ක් කියන්නේ ඒ කාලේ හැටියට ඒක විශාල මුදලක්. මහරගම සරසවි පොත්හලේ උඩුමහලේ පොත් එහා මෙහා කර මේ දොරට වැඩුමේ උත්සවයට ඉඩ සකස් කරගත්තා කියලයි කියන්නේ. මේ උත්සවය පසුපස සිටින්නේ උත්සවය සංවිධානය කරන්නේ ප්‍රවීණ ලේඛකෙකු වන පියසේන වික්‍රමගේ මහතා. පියසේන වික්‍රමගේ මහතා කුවන් විදුලියටත් ඉතා සමීප සබඳතාවක් තිබෙනවා. ඔහුගේ බිරිඳ, දියණියන්, පුතණුවන් ඔවුන් සියලු දෙනාම පාහේ ගුවන් විදුලිය හා සම්බන්ධව සිටියා. කොහොම වුණත් මේ මාසේ නම් එක පොතක්වත් දොරට වඩින ලකුණක්වත් දැක ගන්නට නැහැ. ඒ මේ සමාජයේ දුරස්ව සිටින්නටම සිදු වී තිබෙන නිසා. පොතක් දොරට වැඩිනේ ආරම්භය 1972 කින් ආරම්භ වෙලා මේ මන පිට නතර වෙලා තිබුණත් එය ඊටාම විචිත්‍ර යම් යම් පුජ්‍යලයන් මුණගස්වන ලේඛකයන්ට තමන්ගේ පොතපත වැඩියෙන් අලිවි කර ගන්නට ඉඩකඩ සැලසෙන සහ පොත පිළිබඳව කතා බහක් මතුවන හමුවක් බවට පත් වෙලා තිබෙනවා. සල්වලින් වැසි සිහිමනා සල්වලින් වැසි කඳු කොමලියන්ගේ ඔද වැඩි වැඩි කඳු කොමලියන්ගේ ඔද වැඩි වැඩි හොරින් බලයි අපේ පාඨක සමාජය අතර පුරාවෘත්තයක් වූ සුගත් දමිම වෙන්නේ කරුණාසේන ජයලත්ගේ පෑනෙන්. ඉක්ගොළු හදවත නව කතාවෙන්. බඹා කෙටු හැටි ඒ දෙවනි කොටස. ගැහැණු ළමයි රිදී නිම්නය ඇතුළුව ජයලත්ගේ නව කතා විශාල ප්‍රමාණයක් ඉන්පසුව ලියවෙනවා. කරුණාසේන ජයලත්ගේ උනත් සමහර නව කතා පාඨක අවධානය දිනාගන්නේ ඉතාම අඩුවෙන්. ලෙස්ටර්ගේ චිත්‍රපට ගත්තමත් එහෙමයි. ගම්තරණය, නිදානය, ගොළු හදවත වගේ චිත්‍රපට වැලක් කියාගෙන යන්න පුළුවන්. ඒත් ඔහුගේ ඇතැම් චිත්‍රපට ප්‍රේක්ෂක අවධානයෙන් ගිලිහි යනවා. තවමත් පාඨක සමාජය අතර පුරාවෘත්තයක් වූ සුගත් ධම්මි මැවෙන්නේ කරුණාසේන ජයලජ්ජේ පෑන් තුලින්. ඒ ගොළු හදවත නවකතාව. ඒට සාහිත්‍ය සම්මානත් හිමි වෙනවා. බඹා කෙටුව හැටි කියන්නේ එහි දෙවැනි කොටස. ගෑනු ළමයි විදීමින්නේ හතුරු හිතක් ඇතුළුව ජයලජ්ජේ නවකතා විශාල ප්‍රමාණයක් ඉන්පසුව ලියවෙනවා. ඉවයින් සමහර නවකතා පාඨක අවධානය දිනාගන්නේ ඊටම අඩුවෙන්. ලිස්ටගේ චිත්‍රපට ගත්තමත් එහෙමයි. ගම්පෙරළිය, නිදානය, රේඛාව, ගොළු හදවත වගේ චිත්‍රපට වැලක් කියාගෙන යන්න පුළුවන්. ඔහුගේ ඇතැම් චිත්‍රපට ප්‍රේක්ෂක අවධානයෙන් ගිලිහි යනවා. අමරදේවයන්ගේ වුණත් FM ගායනා ශ්‍රාවකයන්ගේ මනස ඊතරම් ඇදබැඳ තබා ගන්නෙ නෑ. සරච්චන්ද්‍රයන්ගේ ඇතම් නාට්‍යත් දිව්වීම නැති තරම්. සෑම කලාකරුවෙකුගේම නිර්මාණ හැම එකක්ම හැම විටම දිදුලන්නේ නෑ. පාඨකයන් ඇතම් ලේඛකයන්ගේ පොත් කියවීම අතහැර දමනවා. ගායකයන්ගේ නිර්මාණ බැහැර කරනවා. මනසාග්‍රහණය ලේසි එකක් නෙවෙයි ඕනෑම දක්ෂම කලාකරුවෙකුට වුණා. ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ මේ ගීතය ගායන්නේ ලෙස්ලි ප්‍රනාන්දු ඇතුළු පිරිස. Thank you. මැකී ගිය දඩමම්. ඊටම ජනප්‍රිය නවකතාවක්. මේ නවකතාව රචනා කරන්නේ ආර්.එල්. ස්පිටල් වෛද්‍යවරයා. ඌ ඒ කතාව සඳහන් කරන්නේ හෙළදිව ආදිම බැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳව කතාව. නැත්නම් වැද්දන්ගේ අන්තිම පදය හැටියටයි. මේ නවකතාවේ ඇත්තේ සත්‍ය තොරතුරු ඇතුළත් කතාවක් බව ඔහු සටහන් කරනවා. ඊට සියවස් කිහිපයකට කලින් ලංකාවට ලන්දේසින් ගොඩ බහිද්දී රටේ හැමතැනම වැද්දන් හිටියා. පසුව සිමෙන් ඔවුන් දෙමළ සිංහල ජනතාව සමග මිශ්‍ර වී ගියා. මැකිගේ දඩමන් කියන්නේ විචිත්‍ර නවකතාවක්. එය නැවතත් තහවුරු කරන්නේ ප්‍රබන්ධයට වඩා සත්‍යය කොයිතරම් විශ්මිතද යන්නයි. වැදිනායක තිසාහාමි මේ වැදි පරපුරේ කීර්තිමත් නායකයෙක්. ඔහුගේ අභාවයේදී ධර්මසිරි ගමගේ ඊට අපූර්ව ගීතයක් රචනා කළා. ඒ සංගීතවත් කළේ එම්.ආර්. චූලසිංහ. Thank you. ජලය එළඹිලා සැන්දෑව රාත්‍රියට පෙරළී ඇති බැවින් හිත දවස සඳහා වන මල්පල සඳහාත් වාතය පිරිසිදු කිරීම සඳහාත් වන සැන්දෑවේ කාර්යභාරය අවසන් වෙලා හිත පිපෙන මල් දේශ බලා ඒවා එදා දවසේ මල්යයි බදා ගැනීම පිළිබඳව අද මේ ගෙවි ගිය හැන්දෑවට කනගාටුවක් නැහැ. අපි පරිස්සම් වෙමු. එසේ වුවහොත් පමණක් ඔබත් මාත් යලි මුණ ගැසෙනු ඇති. මට ඔබ ගැන විශ්වාසයක් තිබේ. අදත් වැඩසටහනේ මගහසර ඉන්දික ජයරත්නගෙන් අපි ප්‍රියන්තනි ගමගේ සහ ස්වර්ණ ගුණවර්ධන ඔබට යහපතක් වේවා. Thank you. පුළුවන් ඇඳි මල් සියකම් රැඳි දෙමි සිතුවම් ඇඳි ආදර විජිනි පතින් කවුද සිහිල් පවන් සලනා කියා ගන්න බැරි නුහුරු හැඟුම් ඔබෙනුවන් පුරා ඇඳේ කර මල් කුමර කුමරිය අප වශ කර ඉලෙන්නා කිඳුරු කොදෙව්වේ මුතු පායේ ඇන්ගෙමු අපි දෙන්නා ඇන්ගෙමු අපි දෙන්නා මල් ලියකම් රැඳි දෙමු සිතුවම් ඇඳි මල් පියකම් රැඳි දෙමු සිතුවම් ඇඳි ආදර විජිපති කවුද සිහිල් පවන් සලනා කියා ගන්න බැරි නුහුරු හැඟුම්

පැටි කේසකි මං පෙත් අත්ගල් ගඳ යම් රත්තරනේ පිච්චමලින් පිරි ලෝකය අපටයි ස්වප්න පරාදීසේ සුරංගනා වියනේ පරාදීසේ සුරංගනා හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සුවේශීය සේවයෙන් හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක